මේ ලෝකේ දුක් විඳින සෑම විඥාණයකටම මේ මංගල කටයුත්ත සිදු කළ යුතුයි කියන තථාගතයන් වහන්සේගේ මහා කරුණාව මේ සූත්‍රය තුලින් පිළිඹු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මය දෙවිවරුන්ට සාපේක්ෂව විතරක් නෙමෙයි උන්වහන්සේ මේ මනුලෝකයේ ඉන්න මේ මිනිස්යන්ට සාපේක්ෂව උන්වහන්සේ මේ නිර්වාණ පණිවිඩය දේශනා කරනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං හේතං මංගල මුත්තමං කියන තථාගත පණිවිඩය තුලින් පුට්ටස්ස ලෝක ධම්මේ කියලා කියනකොට ඒකේ අර්ථය තමයි අටලෝ ධාම එනම් මේ අටලෝ ධාමය කියලා කියනකොට අපට පෑදිලි වෙන එක කාරණාවක් තමයි මේ ලෝකේ සෑම ධර්මතාවයක්ම ධර්මතාවයන් අටක් මත නිර්මාණය වෙලා තියෙන බව. එහෙනම් අපි ඊටාගෙන හිටියා බුද්ධ ධම්ම සංඝ කියනකොට මේ ධර්මය කියන්නේ එකක් කියලා. මේ ධර්මය කියන එක නිර්මාණයක් තුළ මේ සෑම දෙයක්ම පවතිනවයි කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේකට අලුත් නිර්වචනයක් දෙනවා. තථාගත අර්ථකතනයක් දෙනවා. ඒ අර්ථකතනය තමයි මේ ලෝකේ ධර්මය කියලා කියන මේ ධර්ම රත්නය දම් රුවන එකක් කියලා පිතාගෙන හිටියට මේක අට ආකාරයකින් පවතිනවා අට ආකාරයක ක්‍රියාකාරීත්වයක් මේක තුල පවතිනවා. අට ආකාර ස්වභාවයක් මේක තුල පවතිනවා. එහෙනම් මේ අටලෝ ධාම කියන මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ පුට්ටස්ස ලෝක ධම්මේයි කියලා දේශනා කරනවා. මේ ස්ථානයේදී මේ ලෝක කියලා වචනයක් තථාගතයන් වහන්සේ භාවිතාවට ගන්නවා. මොකද්ද මේ ලෝකය කියලා කිව්වම මේ මනුලෝකය කියලාවත් പ്രേත ලෝක භූත ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අපාලෝක කියලා මේ නාමයක් සඳහන් වෙලා නැහැ. එහෙනම් මේ සෑම ස්ථානයකම තථාගතයන් වහන්සේ මේ භාවිතා කරන සම්මා සම්බුද්ධ ඥාණයට විතරක් ගෝචර වෙන මේ වචනවල අර්ථය ගොඩාක් ගැඹුරුයි. උන්වහන්සේට දිව්‍ය ලෝකම් කියලා කියන්න පුළුවන්. පුට්ටස්ස දිව්‍ය ලෝක ධම්මේයි කියලා කිව්වනම් මේක දිව්‍ය ලෝකට සාපේක්ෂ වෙනවා. පුට්ටස්ස බ්‍රහ්ම ලෝක ධම්මේයි කියලා කිව්වම මේක බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂ වෙනවා. පුට්ටස්ස പ്രേත ලෝක ධම්මේයි කියලා කිව්වම මේක പ്രേත ලෝකයට සාපේක්ෂව ධර්මයක් වෙනවා. පුට්ටස්ස භූතලෝක ධම්මේහි කියලා කිව්වාම මේක භූතලෝකයට සාපේක්ෂ ධර්මයක් වෙනවා. පුට්ටස්ස සතර අපාලෝක ධම්මේහි කියලා කිව්වාම මේක සතර අපාලෝක වලට සාපේක්ෂව දේශනා කරපු ධර්මයක් වෙනවා. පුට්ටස්ස මනුස්ස ලෝක ධම්මේහි කියලා කිව්වාම මේ මනුස්ස ලෝක කියන පාලි වචනේ තුලින් මේක අපිට අපි වෙනුවෙන් කියපු එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. කල්පනා කරලා බලන්න තථාගතයන් වහන්සේ මෙතනදී ලෝක ධම්මේ කියලා කියනවා නම් මේක 31 තලයටම අදාළ ධර්මයක් මේක දිව්‍ය ලෝක හැම එකක් තුළම පවතින ධර්මයක් සෑම බ්‍රහ්ම ලෝකයක් තුළම පවතින ධර්මයක් රූපාවචර අරූපාවචර කියන මට්ටම් වල පවතින ධර්මයක් പ്രേත ලෝකවල പ്രേතයන් අතරේ මේ අටලෝදාම පවතිනවා භූත ලෝකයේ භූතයන් අතරත් මේ අටලෝ දාම පවතිනවා. තිරිසන් ලෝකයේ සත්තු ළඟත් මේ අටලෝ දාම පවතිනවා. මනුලෝකයේ මිනිස්සු අතරත් මේ අටලෝ දාම පවතිනවා. අපාලෝකවල ගියාම ඒ പ്രേත භූතයෝ ඕනතරම් අපායවල ඉන්නවා. විශාල ආනන්තරීය පාප කර්ම කරලා එන යමපල්ලෝ අපායේ දුක් විඳින මේ මිනිස්සු මේ ඔක්කොම ගත්තාම ඒ ඇමතුලාම මේ අටලෝදාම පවතිනවා. ඒ තමයි ලාභ අලාභ කියන ධර්මතාවය නින්දා ප්‍රශංසා කියන ධර්මතාවය යස අයස කියන ධර්මතාවය දුක සැප කියන ධර්මතාවය පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ධර්මය මේ ලෝක 31ක් තුළම පවතින බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අපි දන්නවා මේ ලාභය අලාභය කියලා කියන්නේ මොකද්ද? මේ නාම රූප වස්තු පිළිබඳව අපට ඇති ආසාව එහෙම නැත්නම් බැඳීම එහෙනම් භාග්‍යතු වහන්සේ ඇයි මේ සෑම ධර්මයක්ම අට ආකාරයකින් බෙදලා දේශනා කළේ කිව්වේ කියලා බැලුවාම මේ ලෝකේ මේ ධර්මතාවයන් අටක් පවතිනවා මේ ලෝකයේ අටපුරිස පුද්ගලා පුද්ගලයෝ අට දෙනෙක් පවතිනවා. එන අටාකාර පුද්ගලයෝ කවුද කියලා බැලුවාම ඒ උත්තමයන් වහන්සේලා සෝවාන් මාර්ගයේ යන කට්ටිය සෝවාන් ඵලයේ ඉන්න කට්ටිය සකු르දාගාමි මාර්ගයේ ඉන්න කට්ටිය සකු르දාගාමි ඵලයේ ඉන්න කට්ටිය අනාගාමි මාර්ගයේ ඉන්න කට්ටිය අනාගාමි ඵලයේ ඉන්න කට්ටිය අරියත් මාර්ගයේ ඉන්න කට්ටිය අරියත් ඵලයේ ඉන්න කට්ටිය මේ මාර්ගඵල ආ ඒ මාර්ග 8 තමයි පුද්ගලයෝ 8 දෙනා අට්ඨපුරිස පුද්ගලයා කියලා කියන්නේ. එහෙනම් මේ පුද්ගලයෝ 8 දෙනාට සාපේක්ෂව අට දහමකුත් මේකේ පවතිනවා පුට්ටස්ස ලෝක ධම්මේයි. එහෙනම් මේ කියන්නේ ලාභ කියලා කියන්නේ සෝවා මාර්ගය අලාභ කියලා කියන්නේ ලෝභය නැති කරා. එහෙනම් ඒකට කියන්නේ සෝවා මාර්ගය කියලා ඵලය කියලා. එහෙනම් සෝවාන් මාර්ගයත් සෝවාන් ඵලයත් පිළිවඳ භාග්‍යතුන් වහන්සේ ලාභ අලාභ කියලා වචන දෙක පාවිච්චි කරනවා. එහෙනම් මේ ලාභය කියලා කියන්නේ මොනවද කියලා බලනකොට මේ ලාභයට සමාන කරන්න පුළුවන් මේ ලෝකයේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ලබා ගැනීමක්ම ව්‍යාපාරිකයා වැඩිපුර ලාභ ගන්නවයි කියලා කියන්නේ එයා ලෝභය එකතු කරනවා කියන එක. ලාභය සමානයි ලෝභයට හේතුව අපි මේ ලෝකයේ සෑම දෙයකම අයිතිය ලබනවා නම් ආදායම ලබනවා නම් වත්කම් වලට හිමිකම් කියනවා නම් ඒකට අපි කියනවා ලාභ වෙනවා ලාභ සත්කාර ලබනවා එහෙනම් මේ නාම රූප ධර්මතාවය තුළ මේ අසකන දිවනාසය සමසිත සම්බන්ධ වෙලා අපි යම් කිසි ලාභයක් මේ ලෝකේ ලබනවා නම් එයා පෘතුජන කෙනෙක් වෙනවා මේ ලාභය තමයි එයා මේ පෘථිජන ස්වභාවය තුළින් අත්තදා බලන පළවෙනි උදාහරණය. එහෙනම් මම මේ දේ ගත්තා, අර දේ ගත්තා, මේකත් මගේ, අරකත් මගේ කෙනකොට විඩාවක්පත් වෙනවා. එහෙනම් මේ ලාභය තුල ඇතිවෙනා වූ විඩාව ලාභය තුලින් ඇතිවෙනා වූ දුක ලාභය තුලින් ඇතිවෙනා වූ වේසමාංශීය විඩාව තමයි මේ සෝවාන් මාර්ගලාභියා ලබන පළවෙනි අත්දැකීම. මේ ඇස් දෙකෙන් අපි මේ නාම රූප ධර්ම දියා බලනකොට අපට පෑදිලිව පේනවා මේ හැම දෙයක්ම අපට ලාභයක්. ඇයි මේක ලස්සනයි, මේක වටිනවා, මේක ප්‍රියයි. මේකට මම මනාපයි කියලා මේ දකින හැම දෙයක්ම අපේ සතු කරගන්න අයිති කරගන්න අපි নানা ප්‍රකාර වෑයම් කරනවා අන්න එයා මේ තුලින් විඩාවටපත් වෙනවා ඇයි මගේ කෙත කියලා මේ දකින දෙයා ලාභය කරගත්තා මගේ භාර්යාව මගේ ස්වාම්පුරුෂයා මගේ දරුවෝ මගේ නිවස මගේ යානවාන කියලා එයා ලාභය කරගත්තා හැබැයි එයා කල්පනා කරනවා ඉඩම කොහෙද තියෙන්නේ එක වෙලේ භාර්යාව වත්තේ කොහරි ඇති ළමයි කොහෙද ඉන්නේ ඉස්කෝලේ වාහනය ඒක තියෙන්නේ පාරේ වස්තුව ඒක තියෙන්නේ බැංකුවේ දැන් මොනවද Tamange අයිතියේ තියෙන ලාභය කියන මොකවත් නැහැ ඔක්කොම ඉතේ ප්‍රශ්න ඉඩමක් තියෙන බව ඉතින් අල්ලාගෙන ඉන්නවා දරුවෝ ඉන්න බව ඥාතියෝ ඉන්න බව ඉතින් අල්ලාගෙන ඉන්නවා. මට මෙච්චර මුදලක් බැංකුවේ තියෙනවායි කියලා ඉතින් අල්ලාගෙන ඉන්නවා. එහෙනම් මේවට කියන්නේ මානසික ප්‍රශ්න. එහෙනම් මේ ලෝකේ ලාභය කියලා කියන්නේ මානසිකව ඇතිවෙන්නා වූ ලෝක ඒ ලෝක නඩත්තු කරන්න ගිහිල්ලා ඇතිවෙන්නා වූ විඩාව. එහෙනම් මේ ආකාර ಗುಣධර්ම වඩන මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ දකින දකින හැම දේ තුලින්ම මම වින්දනයක් ලබනවා මට ලෝභයක් ඇති වෙනවා මේවා මගේ අයිතියට ගන්න මගේ සතු කරගන්න මම වෑයම් කරනවා මේ ලාභය මට ලොකු ප්‍රශ්නයක් මේ ලෝකේ මම ලබපු ලාභයක් නෑ මගේ කාලය නිකන් මිඩංගුණා මට මේ මේ දේවල් තියෙනවායි කියලා මම ලෝභ වුණා, ద్వේෂ වුණා, මෝහ වුණා, වෛර වුණා. මට මේක අයිති කියලා. මේ ඉඩම මගේ කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට ඒ ඉඩම වටේ කවුරු කෙනෙක් තාප්පයක් ගැහුවොත් මායිම් වෙනස් කෙරුවොත් ජීවිතානි පවා සිදුවෙන අවස්ථා අපි අහලා තියෙනවා. එහෙනම් තමන්ගේ ලාභය පිළිබඳව තමන් යම් කිසි දෙයක් හිතනකොට ඒ ලාභය පිළිබඳව තමන් යම්කිසි දෙයක් තමන්ගේ විඥාණයට එකතු කරනකොට එයාට සිදුවෙන විපත්තියක මහතදියා බලන්න එයා নানা ප්‍රකාර ප්‍රශ්න වලට පැටලිලා මිනිස්සු විනාශ කරන්න ඒ මිනිස්සු නිඳාවටපත් කරන්න එයා පෙළඹිච්ච කෙනෙක් බවටපත් වෙනවා එහෙනම් Taman සතු දෙයක් කියලා මේ ලාභයෙන් ලෝභයෙන් එයා මේ කටයුතු කරනකොට එයා තුල ඇතිවෙන එක ධර්මතාවයක් තමයි ඇලීමේ ධර්මතාවය. ලාභයට මිනිස්සු හැලෙනවා. අලාභයට මිනිස්සු ගැටෙනවා ඒක රකගන්න. එහෙනම් මේ ලාභය ඇතිච්ච වෙලේ ඉඳලා අපි ඇලෙනවා මේක මගේ මේක මගේ කියලා. එහෙනම් මේ මිනිස්යාට මේ විඥාණයට নানা ප්‍රකාර පීඩන වලට කම්පන වලට දුක් අන්දරාවකට මෝනපාන්ට සිද්ධ වෙනවා. අපේ ජීවිතේ අපි කල්පනා කරලා තේරුම් ගන්නකොට අපට තේරෙනවා මේ අටලෝ ධාමට අවුෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ පෘථුජන මිනිස්සු. ඇයි අවසානට අපි පෘථුජනයි කියලා කියන්නේ මාර්ගඵලලාභින් මේ අටලෝ ධාමෙන් නිදාස් වෙනවා. ආර්ය කුලපුත්‍රයෝ මේ අටලෝ ධාමට අවුෙන්නේ නැහැ. මේ ලාභ ලබනවා කියන ධර්මතාවය මේ මාපොළවේ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකවලත් පවතින ප්‍රශ්නයන් සෑම ස්ථානයක් තුළම සෑම විඥානයක්ම ගොදුරු වෙන ලෝක ධර්මයක් එහෙනම් අපේ ජීවිතවල පුංචි කාලේ ඉඳලාම අපට ලාභයක් ලැබෙනවා නම් අපි මොනම දේ වුණත් කරන්න කැමති කෙනෙකුට සත්කාර කරනවා එයාගෙන් අපට ලාභ ලැබෙනවා නම් කෙනෙක් එක මිත්‍ර වෙනවා අනාගතයේ යාගේ ලාභයක් ලබා ගන්න පුළුවන් නම් කෙනෙකුට සලකනවා අනාගතයෙන් යාගෙන් යමක් සිද්ධ වෙන්න තියෙනවා නම් එහෙනම් අපි මේ ලෝකේ හැම දෙයක්ම ලාභ බලාපොරොත්තුෙන් තමයි අපි කටයුතු කරලා තියෙන්නේ මේ අටලෝ දාමට අවුෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැති තරම් මිනිස්සෙක් විවාහ වෙන්නේ ඇත්තටම ඒ දියණියට උදව් කරන්න කන්න බොන්න දෙන්න, අඳින්න දෙන්න, බේතේ දෙන්න, රැක බලා ගන්නද කියලා කිව්වොත් ඒකට නෙමෙයි බැරි වෙනකොට එයාගෙන් කෑම උයා ගන්න ලෙඩ වෙනකොට එයා ලව්වලා බේත් අදෝ ගන්න අසරණ වෙනකොට එයාගෙන් පීඨ ලබා ගන්න යුග ජීවිතේ කම්සප ලබන්න එහෙනම් මේ ලාභ නිසා නේද කෙනෙක් අඬගාගෙන ගෙදර හැවිලා සත්කාර කරන්නේ එහෙනම් එයාගෙන් ලාභ මොකවත් නැහැ දැන් ඇත්තටම අපි කියනවා වයසට ගිය අතපය හොල්ලන්න බැරි මිනිස්සෙක් වාහ කරගෙන ගෙදරට ඇවිල්ලා සත්කාර කරන මිනිස්සෙක් ඉන්නවද මේ ලෝකේ? එහෙම කිසිම කෙනෙක් කරන්නේ ඇයි කරන්නේ නැත්තේ? ඒ මිනිස්යාගෙන් බේත් ටික හම්බෙන්නේ බඩගිනේ කිව්වාම ඒ මිනිස්යාගෙන් කෑම ටික හම්බෙන්නේ අසරණ වෙලා ප්‍රශ්නයකට මැදි වුණාම ඒ මිනිස්යාගෙන් උත්තරයක් ලැබෙන්නේ ඇයි? එයාට කතා කරගන්න පණ නැහැ. කිසිම පීඩක් නැහැ මේ මිනිස්යාගෙන්. එහෙනම් ලාභයක් නැති කිසිම දෙයක් අපේ ජීවිතේ මොකවත් කරලා නැහැ. අවුරුදු 8ක් 10ක් අපි ඉස්කෝලේ ගිහිල්ලා ගොඩාක් වෙස මහන්සි වෙලා නිදි මරාගෙන ඉගෙනගෙන සාමාන්‍ය පෙළ උසස් පෙළ එහෙම නැත්නම් උපාධි පාස් කරනවා. ඇත්තටම අපි ලෝකෙට වැඩ කරන්න අපේ භවගාමි ජීවිතය මේ ලවාපු මිනිසත් භවයේ සසර දුක නිවා ගන්නද මේ කරන්නේ කියලා ඇහුවාම නෑ. බත් කන්න හොඳ රස්සාවක් කරන්න ඕනේ. එහෙනම් මට විශාල පඩියක් එක්ක මගේ ජීවිතය අඩගස්ස ගන්න ඕනේ බලන්න එයා ලාභයට තමයි වැඩ කරලා තියෙන්නේ. අම්මා තාත්තට කීකරු වෙන්නේ ඇත්තටම දෙමව්පියන්ට සංග්‍රහ කිරීමේ උත්තරීතර ගුණධර්මයේ වඩන්දද එහෙම නැත්නම් අම්මා තාත්තට ගරු කිරීමේ ඒ කුසලයේ පිනේ ඉමිකම කියන්නද කියලා බැලුවාම කීකරුන් නැත්තම් දෙමව්පිය සලකන්නේ කීකරුන් නැත්තම් දෙමව්පිය අපට ඉඩම් ලියලා දෙන්නේ කීකරුන් නැත්තම් දීපල බෙදනකොට මට වැඩක් නැති ඒවා බෙදයි දැන් බලන්න යා ලාභයක් බලාපොරොත්තුෙන් තමයි අම්මට තාත්තට ඇඳුමක් කරන් දෙන්නේ එයා ලාභයක් බලාපොරොත්තුෙන් තමයි දෙමව්පියන්ට බට්ටිකක් දෙන්නේ ඇයි ඒ දෙමව්පියෝ යම්කිසි දෙයක් ඉමිකම් කියනවා. ඒ ඉමිකම් කියන දේ අපි ලබා ගන්න ඕනේ. ඒ වැඩිපුර වටිනාම ඉඩම ගන්න ඕනේ. මා ගෙදර මගේ නමට ලියව ගන්න ඕනේ. ඒ නිසා දකින දකින සැරේ පසඟ පීටුවා අම්මට තාත්තට වඳිනවා. එමයි අපේ අම්මේ, එමයි, එමයි අපේම කරමු තාත්තේ කියලා මේක බොරු නින්දාසාගත රඟපෑමක්. ඉඩම් ටික ලිව්වම අම්මා තාත්තට පොල්ලෙන් සලකන බව එයාගේ සිත අවංකවම ඒක දන්නවා. එහෙනම් මේ ලෝකේ අපි ගාම් පැල කරන්නේ මේ ගා නිසා මිනිසුන්ට යාපතක් වෙන්නවත් වර්ෂාව නැත්තම් මේ පෘථිවිය විනාශ වෙනවා ගස් කොළන් ඇදුවාම වර්ෂාව ලැබෙනවා ලෝක සත්‍යය සුවපත් වෙනවා කියලාද නැහැ අවුරුදු පාගියාම පොල් ගන්න ඕනේ මාස හයක් යනකොට බඩිරුම් හම්බෙනවා, තල හම්බෙනවා, කුරක්කම් හම්බෙනවා. ලාභයට තමයි මේ පැල හිටවලා තින්නේ. කිසිම කෙනෙකුට අනුකම්පාවට නෙමෙයි. අද වෙළඳ පොලේ මිරිස් වල මිල වැඩි, මිරිස් දුර්ලභයි, මිරිස් නැතුව මිනිස්සු දුක් විඳිනවා. මිරිස් ටික කදලා අඩු ගානට මේක වෙළඳ පොලට දීලා මිනිසුන්ගේ අඩුව පුරවන්න ඕනේ. මිරිස් නැතුව මිනිස්සු දුක් විඳිනවා, දුක නිවන්න ඕනේ කියලා එහෙම වවන කෙනෙක් නැහැ. වැඩිපුර වෙල තියෙන භෝගේ වවනවා තවත් වැඩිපුර දෙන්න. ඇයි? එතකොට නේද වැඩිපුර මිල තියෙන භාණ්ඩේ මගේ ළඟ තියෙනවා. එහෙනම් ඉල්ලන ගානට දෙන්න. තවත් වැඩියෙන් දෙනවා බලන්න. එයා ලාභයට වගා කරනවා. හැම කන්නේම අපට කන්න වීගෝනි පාක් තිබුණොත් ඇති. ඇයි අක්කර පාක් වගා කරන්නේ? එහෙනම් මේක විකුණලා පෝසත් වෙන්න ඕනේ. කම්සප ලබන්න ඕනේ. පංචකාමයන් පිනවන්න ඕනේ. ඒ නිසා අක්කර ගණනාවක් බදාගෙන එයා මේ ලෝකේ ගොඩාක් දුක් විඳිනවා. මේ අටලෝ දාම තුලින් මේ ලාභය කියන කාරණාව අරන් බලනකොට මේ ලාභය කියන කාරණාව මේ ලෝකේ සෑම කෙනාටම ලොකු ප්‍රශ්නයක්. මේ ලාභයට හැම දිනාම ආක්‍රමණය වෙලා එහෙනම් සංගයවන අපේ යම් යම් අවස්ථාවලදී ආක්‍රමණය වෙනවා දුප්පත් මිනිස්යාගේ දාහණයට කැමති නැහැ. ඇයි? ඒකේ ව්‍යංජනවල අඩුපාඩු දුප්පත් දායකයාට වුන්කම් දෙන්නේ නැහැ. ඇයි මේ මිනිස්යාට මොකවත් කරන්න බෑ. වත්කම් නැහැ. පෝසත් දායකයෙක් ඉන්නවා නම් ඒ දායකයාට ගොඩාක් සලකනවා. ගරු කරනවා. ඇයි ඒ දායකයාට අපට සෑහෙන උදව් කරන්න පුළුවන්. එයාගෙන් ගොඩාක් ලාභ සත්කාර ගන්න පුළුවන් අන්න ලාභයේ තකා අපේ චරිතය වෙනස් වෙනවා මිනිස්සෙක් එක්ක අපි කතා කරන්නේ එක්කෝ අපේ ಗುಣ කියලා එයාලා වල ගෞරව ප්‍රශංසා ලබන්න එහෙම නැත්නම් එයාගේ ಗುಣ කියලා ගෞරව ප්‍රශංසා කරලා ප්‍රත්‍ය ලබන්න දෙකම ලාභ මගේ ಗುಣ කියලා එයාගෙන් ප්‍රශංසා ලබනවා නම් අන්න ආත්ම විවරණයක් කරලා ආත්ම වර්ණනාවක් කරලා එයා ඒක තුළින් ලාභයක් ලබනවා මම මේ විදිහට භාවනා කළා මම මේ මේ විදිහට කළා මන් තරම් දක්ෂයෙක් නෑ දින 45ක් මම භාවනා වැඩසටහන් කළා කියන්නේ එයා ආත්ම වර්ණනා කරන කෙනෙක් එයා ගෞරවයක් බලාපොරොත්තු වෙනවා ප්‍රශංසාවක් කීර්තියක් බලාපොරොත්තු වෙනවා එයා ලාභයේ බලාපොරොත්තු වෙන එයාගේ ಗುಣ විකුණන කෙනෙක් එයා ව්‍යාපාරිකයෙක් එයා අසත්පුරුෂ වෙළඳෙක් සේරි වාණිජ ජාතක කතාව තුළින් අපි දැක්කා අපේ මානායක හාන්දරෝ අපේ දේවදත්ත තෙරුන් වහන්සේ උන්වහන්සේ අසත්පුරුෂ වෙළඳාමේ ගියා රම්පාත්‍රයේ උන්වහන්සේ රත්තරන් කියලා කිව්වේ නෑ මේක වටින්නේ මේක අව탁සේරු කළා මේක වලලු දෙකකට සීමා කළා කිසිම දෙයක් නොදී මේක නිකන් ගන්න උපක්‍රමයක් යදුවා එහෙනම් අද මිනිස්සු තමන්ගේ ಗುಣ කියලා අපි ගෞරවයක් ප්‍රශංසාවක් ලබනවා නම් ඒගොල්ලොත් අසත්පුරුෂ වෙලඳාමේ යනවා ಗುಣ විකුණනවා ಗುಣ විකුණලා ප්‍රත්‍ය ගන්නවා මොකද්ද මේ ප්‍රත්‍ය ප්‍රශංසාව කීර්තිය ගෞරවය එහෙනම් මේ ලෝකයේ යම්කිසි කෙනෙක් මම මේ විදිහට භාවනා කළා මම මාස තුනක නේවාසික භාවනාවේ පළවෙනියා මම මේ ලෝකයේ විනය සම්බන්ධයෙන් භාවනා සම්බන්ධයෙන් කම්මට්ටානාචාර්ය කියලා කියනවා නම් එයා අසත්පුරුෂ වෙළඳාමේ යන සේරිවාණී ජාතකයේ දෙව්දත් තෙරුන් වහන්සේට වඩා දක්ෂ කෙනෙක්. එයාට කවදාවත් මේ ලෝකේ නිවන් යන්න බෑ. හේතුව එයා අසත්පුරුෂ වෙළඳාමේ යන කෙනෙක්. එහෙනම් අපි දැක්කා අපි මේ ලෝකයේ ඉන්නකොට මේ ಗುಣධර්ම වෙළඳාම් කරලා අපි අනවශ්‍ය දෙයක් එකතු කරගත්තා. ඒ වගේ තමයි තවත් කෙනෙකුගේ ಗುಣධර්ම වෙළඳාම් කරනවා කියලා කියන අනුන්ට කඩේ යන කෙනෙක්. එයාත් අසත්පුරුෂ වෙළඳාමේ යන කෙනෙක්. ඇයි අනුන්ගේ ಗುಣ කියලා නැති ಗುಣ කියලා වර්ණනා කරලා ප්‍රශංසා කරලා ඒ මිනිස්සු දෙන ප්‍රත්‍ය තව තවත් වැඩියෙන් දෙනවා. 5000ක් දෙන්න අප කෙනා හිතනවා නෑ. මේ තරම් මගේ ಗುಣ තියෙන බව මම දන්නෙත් නෑ. ඇත්තටම නෑ. ඒකනේ නම් එයා දන්නේ නැත්තේ. දන්නවනම් ඒ මනුස්සයාට කියන්න ඕනේ නෑ. දන්නවනේ මට තියෙනවයි කියලා. එහෙනම් අපි ඒ ಗುಣ කියලා මේ වගේ ශ්‍රේෂ්ඨයි කියලා වර්ණනා කරනකොට මේ මිනිස්සයා කල්පනා කරනවා ඇත්තටම මෙච්චර ಗುಣ තියෙන බව මන් දන්නෙත් නෑනේ. ඇත්තටම එයා දන්නේ ඒ නිසා මම 50000 දෙනවායි කියලා අර 5000ට තව බිඳුවක් දෙකක් එකතු කරනවා. එහෙනම් අනුන්ගේ ಗುಣ කියලා ප්‍රත්‍ය ගන්නවා නම් ඒත් අසත්පුරුෂ වෙළඳාමක්. එහෙනම් ලාභය බලාපොරොත්තුෙන් අපේ වචන වලින් එකක් හරි එළියට නික්මනවා නම් ඒ කාන්ත වශයෙන්ම අපි සංසාරයේ දුකට වැඩ කරනවා. මේ ලාභය මුල් කරගෙන අපි මේ ලෝකේ ගොඩාක් වැරදි කරගෙන තියෙනවා. අපි යම්කිසි සංඝයා වහන්සේ නමක් ආශ්‍රය කරනවා. ඇයි තනියට උන්වහන්සේ ළඟ ඉන්න ඕනේ? කරදරයක් වුණත් උන්වහන්සේ පීඩ වෙන්න ඕනේ. උන්වහන්සේ මග ළඟ ඉන්න එක මට ලොකු අයියා තනිකමක් පාළුව රකින්න පුළුවන්. උන්වහන්සේ මගේ ළඟ ඉන්න නිසා උන්වහන්සේගේ මට උපස්ථාන ගන්න පුළුවන්. ලෙඩ වුණොත් මට සලකයි. තනියෙන් මට ඉන්න බයයි. බය උන්වහන්සේ නැති කරනවා. අන්න බලන්න. කෙනෙක් ළඟ ඉන්න නිසා එයාගේ ಗುಣධර්ම පිරීලා එයා ලාභයක් බලාපොරොත්තු වෙන තමයි සංගේ කැසුරු කරලා තියෙන්නේ. තපෝ වනයේට ගිහින් බලනකොට එක තාපසවරයෙක් ළඟ ඉඳලා තවත් තාපසවරයෙක් ළඟට යන්න කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ කෑ ගැව්වට තියා රතින් යදම්මත් ඇහෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ මේ ඉන්නේ කිසිම කෙනෙකුගේ පීඩක් කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වැඩේ තමන් කරනවා. පාළු රකින්න කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා කියන්නේ එයා ලෝභයේ ලෝභය වඩනවා තනිකම රකින්න තවත් කෙනෙක් ළඟ තියාගෙන ඉන්නවා කියලා කියන්නේ එයා එයාගෙන් අයිතු ප්‍රයෝජනයක් ගන්නවා. එහෙනම් තවත් කෙනෙකුගේ ගුණයකින් තවත් කෙනෙකුගේ පැවැත්මකින් තවත් කෙනෙකුගේ චර්යාවකින් වැඩ කරනවා නම් ඒ හැම ඉරියව්වක් තුළින්ම අපි මේ ලෝකේ ලාභයක් ලබමින් සිටිනවා. අපි යම්කිසි අවස්ථාවක යම්කිසි කාරණාවක් කතා නොකර නිස්සබ්දතාවය තුළින් අපේ කය රැක ගන්නවා නම් චරිතය රැක ගන්නව නම් ඒක තුලිනුත් අපි මේ අටලෝ දාමට අවුලා ඇයි මම මගේ කාරණාව එළියට දැම්මොත් මට ඒක තුලින් නින්දාවක් ඇති වෙන්න පුළුවන් ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන් විවේචනයක් ඇති වෙන්න පුළුවන් නෑ මම නිස්සබ්දව ඉන්නවා ඇයෙන්නේ වාගේ ඉන්නවා මගේ ආත්මගරුත්වය බේර ගන්නවා නැති ගෞරවයක් මං රැකගෙන ඉන්නවායි කියලා කියනකොට අන්න එයා ලාභයක් බලාපොරොත්තු වෙනවා ආත්ම ගරුත්වය කියන ලාභය බලාපොරොත්තු වෙන්න යන්න වෙනවා. Taman තුළ මාන්නය තමකම රැකගන්න ඒක බලාපොරොත්තුෙන් එයා නිහඬ වෙන්නවා. ඒක එයා ලබන ලාභයක්. එහෙනම් මේ ලෝකේ අපි සෑම අවස්ථාවක් තුළින්ම යම්කිසි ලාභයක් බලාපොරොත්තුෙන් මේ අටලෝදාමට අවුලා කටයුතු කරන බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. එහෙනම් අපේ ජීවිත කාලය තුළ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියන මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ ගොඩාක් ගැඹුරෙන් දේශනා කරනවා හේතුව මේ ලෝක ධර්මය හැම තැනම තියෙන ප්‍රශ්නයක් දිව්‍ය ලෝකෙට අරගෙන ගිහිල්ලා දිව්‍ය ලෝකෙන් ඇව්වා මේගොල්ලෝ කියනවා අපිත් ලාභ බලාපොරොත්තුෙන් තමයි වැඩ කරන්නේ ඇයි ලාභ බලාපොරොත්තුෙන් වැඩ කරන්නේ? පිරිතක් සජ්ජායනා කරනකොට සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා පරිත්ත ධම්ම ශ්‍රවණ කාලෝ ධම්ම ශ්‍රවණ කාලෝ කියලා පදයක් කොහෙන්වත් ඇහෙන්න බෑ වාම වැඩලා ඒක අනුමෝදන් කරගන්නවා ආකාසට්ටාච බුම්මට්ටා කියලා ඇහෙන්න බෑ එතනට වැඩලා ඒක අනුමෝදන් කරගන්නවා එහෙනම් මේ දීවරු කියනවා අපිත් මේ ලාභයක් බලාපොරොත්තු වෙන කුසල් ලාභය, පින් ලාභය අපට මේවා නැත්තම් විමාන ඉබේ තුත වෙනවා. අපේ මාලිගා දිව්‍ය ලෝක මාලිගා ඉබේ නැති වෙනවා. නොපෙනී යනවා. දිව්‍ය බොජුන් අතුරුදාන් වෙනවා. ලස්සන වටිනා දිව්‍ය සලු අතුරුදාන් වෙනවා. ඒවා රැකගන්න කුසල් වඩන්න ඕනේ. දිව්‍ය ලෝක සැප සම්පත් ලබන සැප කුසල් වඩන්න ඕනේ. ඒ වගේ තමයි පින් වඩන්න ඕනේ. ඒ නිසා දිව්‍ය ලෝක දෙවිවරුත් කියනවා තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ අපට සාපේක්ෂව මිනිසුන්ට සාපේක්ෂව කියන පුට්ටස්ස ලෝක ධම්මේහි අපි ප්‍රත්‍යක්ෂ කළා සාදු සාදු සාදු අපිත් මේ ප්‍රශ්නෙට අවු වෙලා මහේ ශාක්‍ය දෙවිවරු මේ ලාභයට අවු වෙලා ඇයි ඒගොල්ලන්ගේ තමකම රැකගන්න, ඒ මාන්නය රැකගන්න, දිව්‍ය ලෝක විමාන සැප සම්පත් රැකගන්න, ඒ ලාභයට අවුවෙලා, අටලෝ දාමට අවුවෙලා අල්පේ ශාක්‍ය දෙවිවරු දිහා බලලා ඕගොල්ලෝ නිදාස්ද කියලාවම නෑ භාග්‍යතුන් වහන්සේ අපිත් අවුලා ඇයි අපට මේවා නෑ මේවා උපයාගන්නේ කොහමද මේ ලාභ ඇති කරගන්නේ කොහමද? අපිත් මයේ ශාක්‍ය වාගේ පෝසත් වෙන්නේ කොහමද කියලා මේ ලාභය අරඹය අපිත් වැඩ කරනවා. ලාභය වෙනුවෙන් ජීවිත කාලෙම කැප වෙනවා. අපිත් මේ අටලෝ දාමට අවුලා කියලා කියනවා. බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයාගෙන් ආනකොට ඒගොල්ලෝ සාදුකාරයක් දෙනවා. භාග්‍යතුන් වහන්සේ අපිත් අවුලා මොකද ඒගොල්ලෝ අහුවෙලා තියෙන ප්‍රශ්නය ඒගොල්ලොත් ලාභයක් බලාපොරොත්තු වෙනවා. ඇයි ගොඩාක් ප්‍රඥාවන්ත විඥානත් එක්ක තිබුණාම කාලයක් ඒ විඥාන වලින් ඇති වෙන තරංග මේ විඥාන වලට අනුමෝදන් වුණාම මේගොල්ලොත් ප්‍රඥාවන්ත විඥාන බවට පත් වෙනවා. අපි කියනවා සුරාව පානය කරන මෙන්න මිනිසෙගේ මූණ මෙරිකලා අරක්කු භාගයක් විතර ගන්න පුළුවන් කියලා. ඇයි මේක බීලා බීලා මුළු ඇඟ පුරාම මේ අරක්කු වලින් පෙරිලා ඒ වගේ තමයි තෙල් මෝලේ වැඩ කරන මිනිස්යාගේ ඇඳුම මෙරිකලා තෙල් බෝතලයක් විතර ගන්න පුළුවන්. ඇයි ඒ තරම් මුළු ඇඟ පුරාම තෙල් එහෙනම් මේ විදියට අපි මිනිස්සු දිහා බලලා ගොඩාක් කුසමාත මිනිස්සේ කෑම ගොඩාක් ගන්න මිනිස්සු දිහා බලලා කියනවා මේ මිනිස්යාව පුළුවන් මුළු ගමකටම බෙදන්න ඇයි ඒ තරම් ලොකු දානයක් මේ මිනිස්සයා. එහෙනම් මේ විදියට මේ කියන ධර්මය මේ අටලෝ ධාමයේ තුල තියෙන මේ ලාභ කියන ධර්මතාවය අරන් බැලුවාම මේ ලෝකේ සෑම තැනම මේ ලාභය පවතිනවා. ආර්යමා සංඝයාට කතා කරනකොට උන්වහන්සේලා සාදුකාරය දීලා පසඟ පිටවා নমස්කාර කරනවා තථාගතයන් වහන්සේ මේ ධර්මයේ කලින් ආලා නැහැ මේ සෑම නාම රූපයක් තුලම ධර්මතාවයන් 8ක් තියෙන බව අපි ශ්‍රවණය කරලා නැහැ. ඔබ වහන්සේ මා කරුණාවෙන් අපට දේශනා කළා අපිත් මේ ලාභයට අවුලා මොනවද ලාභය කියලා බලනකොට මේ මාන ජීවිතයේ තියෙන සැපයට අවුලා මේ සිව්පසේ කියන ලාභයට අවුලා මේ වන්දනාමාන নমස්කාර වලට අපි අවුලා ගී පින්වතුන්ගේ ගෞරව වලට අපි අවුලා ඒගොල්ලෝ අපට කරන පුද පූජාවලට අපි අවුවෙලා ඒගොල්ලෝ අපට සලකන සැලකිලි වලට අවුවෙලා භාග්‍යතුන් වහන්සේ අපිත් මේ අටලෝ දාමට අවුවෙලා තථාගතයන් වහන්සේ මේ අවස්ථාවේදී තමයි දේශනා කරන්නේ පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යස්සන කම්පති එනම් මේ සිත මේ කම්පණයටපත් නොවි පරිස්සම් කරන්න ඕනේ එහෙනම් මේ අටලෝ ධාම තුලින් මේ ලාභ කියන ධාමයට මේ සිත කම්පණය වෙන්න බෑ. කම්පණය කියලා කියන්නේ ප්‍රතිචාර දක්වනවා කියන එක. එහෙනම් අපේ ඇස් වලින් අපි දකින දේවල් වලින් අපි ලාභයේ බලාපොරොත්තු වෙනවා. අනේ උපාසක පින්වතෙක් එනවා. එයානම් ප්‍රියමනාප වචන කතා කරයි. එයාගේ අතේ මල්ලක් තියෙනවා. අනිවාර්ය මොනාරි අපිට පූජා කරන්න ගේනවා. එන්න කලින් කෙල වැක්කිරෙනවා එක කන්න. එහෙනම් එයා ගෙනල්ලා දිගාරිනකොට පාපිසි දෙකක් දිගාරින්නේ. දැන් මේක කන්නත් බෑ, බිය කරලා බොන්නත් බෑ. එහෙනම් මේ දකින දකින හැමදේ තුළින්ම ලාභ වෙනවා නම් චිත්තං යස්සන කම්පති මේ සිත කම්පණයටපත් කරගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම වුණොත් මේ ලාභය තුළින් කම්පණය නොවුන සිත සෝවා මාර්ගයට පිවිසෙනවා. නැවත අපි මේ ලෝකයේ දිහා යමක් දකිනකොට අපි කැළඹෙනවා නම් අනේ මේ මිනිස්සයා එනවා දැන් මේ මිනිස්සයාට අපි අර දේ දෙන්න ඕනේ මේ මිනිස්සයා නිසා එදා ප්‍රශ්නයක් ඇති වුණා තවත් ප්‍රශ්නයක් වෙන්න දන්නේ නැහැ කියලා කැළඹෙනවා නම් කම්පණයටපත් වෙනවා නම් අන්න තවත් ලාභයක් ඇති වෙලා එහෙනම් මේ ඇස්වලට පේන සෑම රූපයක් තුළින්ම අපි සිත කම්පණයට වෙන්න නොදී මේක පරිස්සම් කරන්න ඕනේ ඒ වගේ තමයි මේ කන් වලට ඇයෙන වචන අපි දැන් කතා කළා අපට ප්‍රශංසා කීර්ති නම්බු නාම දෙනවා නම් අපේ ಗುಣ වර්ණනා කරනවා නම් අපේ සිත කම්පණයටපත් නොවේ පරිස්සම් කරගන්න ඕනේ ඒක තුලින් අපි ලාභයක් ලබනවා මාන්නය කියන ලාභය ලබනවා අහංකාරය කියන ලාභය ලබනවා උඩඟුකම ලාභයක් වශයෙන් අපි ලබනවා නැති වටිනාකමක් ලබනවා ශ්‍රමණයෙකුට මොන වටිනාකමක්ද? යාචකයෙකුට තියන්නේ මොන වටිනාකමක්ද? එහෙනම් අපේ ජීවිතය තුළ මේ මිනිස්සුયો ඇවිල්ලා අපට ප්‍රශංසා කීර්තිය දෙනකොට ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය නම් කියලා වැඩක් නැහැ කියලා අපට නැති ඔටුනු පළඳනකොට ආහංකාරයේ උඩඟුව මාන්නේ වඩනකොට සිත කම්පණයටපත් වෙන්න දෙන්න එපා චිත්තං යස්සන කම්පති එහෙම කම්පණය වෙනවා මේ සිත සෝවා මාර්ගයට වැටෙන්නේ මෙයා පෘථිජන මට්ටමට වැටිලා සබ්බේ පෘථිජන උම්මත්තකාය උම්මත්තකේ කෙනවා මොකද්ද එයා තුළ තියෙන උම්මත්තක අසනීපය මාන්නේ කියන උම්මත්තක භාවය උඩඟුව කියන උම්මත්තක භාවය ආංකාරය කියන උම්මත්තක භාවය එයා තුළ තියෙන වටිනාකම කියන උම්මත්තක භාවය එයා රෝගියෙක් වෙනවා එයා මේ ලෝකේ නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතුයි. එයාගේ රෝවල තමයි ආරණ්‍ය. එයාට දෙන කමඨාන තමයි මාන්‍ය නැති කරන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය. එයා ඒ පණිවිඩයේ කමඨාන වඩන්න ඕනේ ආරණ්‍ය කියන රෝවල්ගත වෙලා. එහෙම වුණොත් එයාට පුළුවන්කම තියෙනවා චිත්තං යස්සන කම්පති. මේ සිත කම්පණයටපත් නොවේ මේ සිත කම්පණය මුදවාගෙන ආරක්ෂා කරගන්නට එහෙනම් යම්කිසි කෙනෙක් අපට මේ සංග්‍රහ කරන සෑම දෙයක් තුළින්ම සෑම ඉරියව්වක් තුළින්ම මේ අටලෝ දාමට අපි අවුලා එහෙනම් අපේ ජීවිත කාලය තුළ අපි කල්පනා කරලා බලමු මේ සෑම දවසේ පැය 24 තුර අටලෝ දාමට අවුෙච්ච නැති අවස්ථාව මොකද්ද කියලා එහෙනම් මගේ ජීවිත කාලය තුරාම මම කල්පනා කරලා බලනකොට සෑම අවස්ථාවක් තුළම ලාභයට මං අවුවෙලා ලාභ සත්කාරවලට අවුවෙලා කීර්ති නම්බනාම ප්‍රශංසාවලට අම්බෙලා සිව්පසේට අම්බෙලා එහෙනම් මේ විදිහට මම එක එක දේවල් වලට අවුවෙනවා නම් මගේ සිත මේ අසකන දිවනාසය සමසිතෙන් කැළඹෙනවා නම් මන් තුළ කොහෙද ආර්ය මාර්ගයක් තියෙන්නේ මන් තුළ කොහෙද ආර්ය ජීවිතයක් තියෙන්නේ එහෙම චරිතයක් මන් තුළ දකින්න ලබන්නේ නැහැ එහෙනම් අපට ප්‍රණීත දානයක් පූජා කරනකොට අනේ මේ පින්වතුන් ගොඩාක් ශ්‍රේෂ්ඨයි හොඳ ප්‍රණීත දානයක් පූජා කළා හරි රසයි කියලා සන්තෝෂයෙන් වළඳනකොට අන්න බලන්න මේ රසයට එයා ලෝභ වෙලා මේ දානයේ වටිනාකමට ලෝභ වෙලා එහෙනම් එයා ලාභයක් ලබනවා. එහෙනම් ලාභයක් ලබනකොට එයාගේ සිත කම්පණයටපත් වෙනවා. චිත්තං යස්සන කම්පති. එහෙනම් මේ විදියට එයාගේ කන් වලින් එයා ලාභ ලබනවා. ඇස් වලින් එයා ලාභ ලබනවා. දිවේ රසයෙන් එයා ලාභ ලබනවා. ගන්ධයේ සුවඳක් ලැබෙනකොට අනේ මොනතරම් සුවඳක්ද ඒ සුවඳ තුළ තියෙන වින්දනය ලාභයක් වශයෙන් ලබනවා ඒක තුළින් ඇතිවෙනා වූ සුඛය එයා ලාභයක් වශයෙන් ලබනවා. යම් කිසි කෙනෙක් ගොඩාක් රළු සෞරක් පූජා කරනකොට වටිනා සරප්පු දෙකක් පූජා කරනකොට හොඳ ලස්සන මුතු කුඩයක් පූජා කරනකොට මේ කයට ගා ගන්න හොඳ වටිනා තෙලක් පූජා කරනකොට අන්න ස්පර්ශය කියන ඒ ලාභය එයා ලබනවා වටින් නැති සිවුරු අපි අඳින්න කැමති නැහැ. ඇයි? ඒක 500යි වටින්නේ. එහෙනම් රුපියල් 75000ක සිවුරක් දෙනවා නම් ඒ සිවුර අල්ලන්න දෙන්න. අවුවට වේලෙන්න දාන්න දෙන්න. බිම දාලා තුල්ලන්න. සබන් ගන්න. රින්ස දාලා පොඟවන්න. ඇයි ඒ පාට පිච්චෙයි. දිරලයයි 75000යි. එහෙනම් පිරිසිදු කරපෝ පානීය ජලයෙන් එයා ඒක ඕදලා අතේ තියාගෙන වේලනවා අන්න බලන්න මේ ස්පර්ශයට අවුවෙන තරම් මේ ලෝකේ අපේ ලාභ වලට අවු නොවෙච්ච අවස්ථාවක් කිසිම තැනක නැහැ සෑම අවස්ථාවක් තුළම මේ ලාභ වලට අවු වෙලා මත් වෙලා මුලා වෙනවා අපේ සිත කම්පණයටපත් වෙනවා එහෙනම් තවත් මේ අටලෝ දාමට අහුවෙන ආයතනයක් නෙමෙයි තමයි අපේ චෛතසිකය. අපේ සිටිවිලි වලින් ලෝභයට අහුවෙනවා, ద్వේෂයට අහුවෙනවා, මෝහයට අහුවෙනවා, රාගයට අහුවෙනවා, වෛරයට අහුවෙනවා. ඒ කියන්නේ මේවා අපි ලබන ලාභ මේ සංසාරේ නැවත නැවත දුක් විඳිලා නැවත නැවත ඉපදිලා පංචකාමයෙන් ඉපදෙලා දුක් විඳින්න අපි ලබන ලාභ ඉමිකම් කියන්න අපි ලබන ලාභ එනම් මේ චෛතසික තුලින් අපි මොනතරම් මේ පංචකාමයන් පිනවන්න ඉතුවද කල්පනා කළාද ඒ නිර්මාණය කරපු සෑම චෛතසිකයක්ම කර්මයක් වුණා ඒ කර්මය අපට දැන් ලාභයක් එක විඳින්න එපාය රුපියල් 100ක් වේදම් කරලා රුපියල් 120ක් ලාභ ලබනවා නම් ව්‍යාපාරිකයෙක් ඒ 20 එයාට අමතර ලාභයක් ඒක එයා ජීවිතයට පාවිච්චි කරන්න ඕනේ කන්න බොන්න අඳින්න පළඳින්න එයා පාවිච්චි කරන්න ඕනේ ඒක එයා විඳින්න ඕනේ එහෙනම් චෛතසික වලින් අපි ලෝභ දේශ මොහ රාග වෛර කියන චිත්ත වීති ඇති කරලා ඒ කර්මයේ විසින් ලාභයක් ඇති කරගත්තා නම් ඒ ලාභයත් අපි විඳින්න ඕනේ නේද මේ සංසාරේ নানা ප්‍රකාර බවල ඉපදිලා අපි දුක් විඳින්න ඕනේ නේද? අන්න බලන්න පුට්ටස්ස ලෝක ධම්මේයි මේ අටලෝ දාමෙන් අපේ ආයතන අය කම්පණයටපත් වෙනවා චිත්තං යස්සන කම්පති තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය මා විශාල ගැඹුරු ධර්මයක් කිසිම සත්වයකට කිසිම දෙවියෙකුට කිසිම කුරා කුඹියකට අනේ භාග්‍යතුන් වහන්සේ මට දේශනා කළා නෑ මම මේ ධර්මයෙන් නිදහස් මට භාග්‍යතුන් වහන්සේ මේ කමඨාන මට දේශනා කළා නෑ මා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ මේ විනය පනවලා නෑ කියලා කියන්න බෑ මේ ලෝකේ ඈත පේන්නේ නැති බැක්ටීරියාවේ ඉඳලා ඒ පවතින විඥානයේ ඉඳලාම මේ ධර්මයට එකඟ වෙන්න සිද්ධ වෙනවා හේතුව විඥාණය තියෙනවා නම් මේ විඥාණය තුලින් ඇතිවෙන්නා වූ කර්ම චෛතසික එයාට ලාභයක් වෙනවා ඒ ලාභය විඳින්න ඒ පරම ලාභය භුක්ති විඳින්න එයා নানা ප්‍රකාර භවල භව කෝටි ප්‍රකෝටි ගණන් මේ ලෝකේ ඉපදෙන්න සිද්ධ වෙනවා එහෙනම් කල්පනා කරලා බලන්න අපගේ ජීවිතේ අපි මොනතරම් ලාභය සමග ජීවත් වෙලා තියෙනවද අපි පුටුවක වාඩි වෙනකොට කල්පනා කරලා බලන්න අපි අමාරුවෙන් ඉඳ ගන්න තියෙන පුටුවේ වාඩි වෙන්න ඇයි ඒක දුකක් අපි කැමැති මේ ඉඳ ගන්න එකෙන් ලාභයක් ලබන්න එහෙනම් ගොඩාක් සැපපාසුවෙන් හොඳට මෙට්ටයක් තියෙන ආන්සි වෙලා දිගාරි වෙලා ඉන්න පුළුවන් නම් දුවගෙන ගින් ඒකේ වාඩි වෙනවා ඒ කියන්නේ ලාභයක් බලාපොරොත්තු වෙනවා කායික සුවය ඒ සුඛය වින්දනය ලාභයක් වශයෙන් අපි වින්දනය කරනවා විඳිනවා එහෙනම් පුටුවක ඉඳනකොට එහෙනම් ගිලම්පස පූජා කරනකොට වැඩිපුර තියෙන කෝපය අධික් කරලා ගන්නවා නම් ඒක තුලින් මේ රසකාමය මේ වින්දනය ලබනවා එහෙනම් අපි වැඩිපුර කැමති ව්‍යංජන වැඩිපුර ලබනවා නම් ඒක තුලින් රසකාමය ලාභයක් වශයෙන් අපි විඳිනවා එහෙනම් මේ අටලෝ දාමෙන් බේරිච්ච කෙනෙක් ඉන්නවනම් අත්තුස්සන්න කියලා කියනකොට කිසිම කෙනෙක් මේ ලෝකේ අත්තුස්සන්නේ හේතුව සියලුම කෙනා මේ ලෝකේ අටලෝ දාමේ ලාභ කින දාමට අවුලා එතකොට අපට ප්‍රශ්නයක් ඇති වෙනවා අරියත් බෝධියට සමවැදිච්ච ඒ මහරහතන් වහන්සේලා ලාභ ලබන්නේ ඇයි උන්වහන්සේලා අත්විස් වෙන්නේ නැත්තේ අත්උස්සන්න කෙනෙක් නැහැ මාන්නය තියෙන්න එපාය මම අහුවෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්න මමත්වයේ තියෙන්න එපාය අරියත් බෝධියටපත් වෙච්ච ඒ සියලෝම වන්දනාමාන වලට සුදුසු ඒ උත්තම තනන් වහන්සේලා Taman තුළ පුද්ගල ස්වභාවයක් නැති නිසා උන්වහන්සේලා අපි ලාභයට අවු වෙලා නැහැ කියලා ඉදිරිපත් වෙන්නේ ඒ කියන්නේ පුතුජන කට්ටියට ඉදිරිපත් වෙන්න බෑ ඉදිරිපත් වෙන්න සුදුසුකම් තියෙන කට්ටිය ඉදිරිපත් වෙන්නේ නැහැ එහෙනම් මේ ලාභය කියන මේ ධර්මතාවය මේ අටලෝ දාමේ පළවෙනි ධර්මය මේ ලෝකේ සෑම මිනිසෙක්ම ආක්‍රමණය කරලා සෑම කුරා කුඹියෙක්ම ආක්‍රමණය කරලා ආරණ්‍ය භූමිවල මෝගෝන් ඉන්නවා ඌරෝ ඉන්නවා වැඩිපුර බල්ලෝ ඉන්නවා මොකද්ද මේකට හේතුව ඒගොල්ල දන්නවා දාණේ හම්බෙනවා ගල් පාරවල් පොල් පාරවල් ලම්බෙන්නේ කයට හිංසා පීඩා නැහැ. එයත් ලාභයක් බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. සත්තු දන්නව අපේ මස් මාංශ ආහාරයට ගන්නෙ නැහැ. අපිව ඝාතනය කරන මානසිකත්වේ නැහැ. එහෙනම් එයත් ජීවිතයේ ලාභයක් වශයෙන් ලබන්න තමයි මේ සීමාවේ ගැවසෙන්නේ. බල්ලෝ බලවල්ලෝ පොවුසෝ මේකේ ජීවත් වෙන්නේ දානමාන හම්බෙනවා ඉන්සා කරදර පීඩා අඩුයි ආරක්ෂිතට හොඳයි ඒගොල්ලොත් ලාභයක් බලාපොරොත්තු වෙනවා එහෙනම් මේ ලෝකේ සෑම කෙනාම මේ අටලෝ ධාමයේ පළවෙනි ධාමට අවුලා අපගේ ජීවිත කාලය පුරාම අපි මේ ලාභ කියන ධාම තුල මේ අටලෝ ධාමයේ පළවෙනි ධාමට අසු වෙලා කියන එක දැන් අපට පැහැදිලි. එහෙනම් පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යසන කම්පති කියලා කියන්නේ අපේ ජීවිතයට ලැබිච්ච පළවෙනි ධර්ම දේශනාව කමඨාන තථාගතයන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාව අද ඉඳලා අපි සිත කම්පණයටපත් නොකර මේ ලාභ කියන ධර්මයත් එක්ක ගනුදෙනු කරමු මම මේක ගන්නේ ලාභ ලබන්න නෙමෙයි මම මේක ගන්නේ මගේ නිවීම පිණිස අන්නා එයාගේ සිත කම්පණයටපත් උන්නේ අටලෝ දාමෙන් පළවෙනි දාමෙන් නිදහස් වුණා මේ ගීපින්වතුන් එක්ක මම කතා කරන්නේ ධර්මයේ දේශනා කරන්නේ ගෞරව ලබන්න නෙමෙයි වන්දනාමාන ලබන්න නෙමෙයි මේ පින්වතුන්ට ධර්මය කියන්නේ නිවෙන්න මට පිරිකර බලාපොරොත්තුවක් නැහැ මේ කියන්නේ ඒගොල්ලන්ගේ සසර දුක නිවා ගන්න අන්න සිත කම්පණයටපත් උන්නේ මොනවද දන්නේ දෙන පිරිකරේ පිරිකරේ අත ගන්නකොට 511 1011 කීයක් හම්බෙයිද දන්නේ මේම එයාගේ සිත කම්පණයටපත් උන්නේ මේ බණට පෑදිලා පිරිකර 1 2 වෙයිද 10 වෙයිද 20 වෙයිද දන්නේ මිනිස්සු මට ගොඩාක් සලකයිද දන්නේ මේම කම්පණයටපත් උන්නේ එහෙනම් තමන්ගේ සිත කම්පණයටපත් නොකරගෙන නිර්වාණය පිණිස දේශනා කරනු ලබන ධර්මය අටලෝ දාමේ පළවෙනි දාමෙන් නිදාස් කරපු නිර්වාණ ධර්මයක් මේ ලෝකේ සෑම දෙයක්ම අපට දකින්න අවසරයි හැබැයි දකින්න බව විතරක් දැනගන්න දැක්කේ මොනවද කියලා එතනකොට කම්පණයටපත් වෙනවා. එයා අටලෝ දාමෙන් පළවෙනි දාම ලාභයට අවු වෙනවා. ඇයි දැක්කේ මොනවද කියලා බලාපොරොත්තු වෙනවා කියන්නේ ඒකට එයා කැමති. එයා ලෝභ වුණා, අවු වුණා අටලෝ දාමට. ඇයිච්ච දේ ඇයිච්ච බව දැනගන්න අවසරයි. ඇවුනේ මොනවද? කිව්වේ මොනවද? කවුරු සම්බන්ධෙන්ද? කුමක් සම්බන්ධවද කියලා ඉතනවනම් අටලෝ දාමට අවු වෙලා ඉවරයි. ඇයි එයා බලාපොරොත්තුවක් තියනවා මටද කියන්නේ මං වෙනුවෙන්ද කතා කරන්නේ මේක ලාභයක්ද මොනවද කියලා එයා ඒක ඔයනවා කියන්නෙම එයා තුල වෙන්න තියෙන හැම අකුසලයක්ම වෙලා ඉවරයි එයා අටලෝ දාමට අවුලා ඉවරයි දාහනේ ගන්න කුසගිනි නිවන්න පමනක් ගන්න රස කර කර මේ රස වින්දනය කරන්න එපා කාම සුකල්ලිකාන යෝගයේ භුක්ති විඳින්න එපා එහෙනම් සෑම රසක්ම මගේ කර්මයට අනුව නිර්මාණය වෙච්ච එකක්. මට ලැබෙන සෑම රසක්ම මගේ කර්මයට ලැබෙන එකක්. මා විසින් පෙර භවයේ කරගත්තා වූ කුසලයට අනුව සිද්ධ වෙන ධර්මතාවයක් මේකට සමවැදිලා සිත කම්පණයටපත් නොකර මාගේ කයේ නිවීම පිණිස කුසගින්න නිවීම පිණිස නිවන් අවබෝධ කරගන්න මං ජීවත් වෙන්න ඕනේ කියලා මේ ධාම ධාම තුලින් ඉඳගෙන මේ ආහාරය ගන්නවා නම් ඒ ආහාරය භුක්ති විඳිනවා නම් ඒ කාන්ත වශයෙන්ම එයා අටලෝ ධාමෙන් නිදාස් වෙච්ච උත්තමයේ එයා මේ ලෝකේ සෑම කෙනාගේම වන්දනාමාන වලට සුදුසු වෙච්ච ආර්ය කුල පුත්‍රයෙක් එහෙනම් මේ ලෝකේ ගන්ධයට අපි අවු වෙනවා නම් සුවඳට අපි කැමති වෙනවා නම් ඇලෙනවා නම් අන්න ඒ සුවඳ බලාපොරොත්තු වෙලා ඒක ලාභයක් විඳිනවා නම් එයා ඒක තුළින් සත්කාරයක් ලබනවා නම් සුවඳ තුළින් එයා මත්වීමක් විඳීමක් විඳිනවා නම් ඒ කාන්ත වශයෙන් මෙයා අටලෝ දාමට අවුෙච්ච කෙනෙක් එයා ලාභයක් ලබනවා සුවඳ තුලින් හම්බෙන්නව සැප එයා ලැබිච්ච ලාභය කල්පනා කරලා බලන්න සුවඳ කියන එකත් ගඳ කියන එකත් මේ ලෝකයේ තියෙන ගන්ධයක් දාම තරම් මේ ලෝකයේ කිසිම දෙයක් සුවඳ නැහැ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරපු නිර්වාණ ධර්මය ඒ සද්ධර්මයේ තරම් සුවඳ දෙයක් මේ ලෝකේ නැහැ කියලා අර සුවඳේ වටිනාකම නැති කරනකොට ඒ සුවඳ අව탁සේරු කරනකොට ඒ සුවඳේ තියෙන බැඳීම නැති කරනකොට එයා අටලෝ දාමෙන් නිදාස් වෙච්ච ආර්ය කුල පුත්‍රයෙක් බවට පත් වෙනවා අපට මොනතරම් වටිනා පිරිකර දුන්නත් හොඳ වටිනා සිවුරු දුන්නත් මිල මුදල් ගෙනල්ලා ගොඩ ගැව්වත් ඒවා සතරමා භූත සත පාකට වැඩක් නැහැ කියලා ඒවා අතගාසලා එයා නැකිట్లా යනවනම් ඒවා එකක්වත් ගෙනියන්නේ නැත්නම් ඒවා අයිති කරගෙන එයා ඒක විඳින්නේ නැත්නම් ඒක තමන්ගේ අයිති යටතේ තියාගෙන ඒක තුලින් එයා බැඳෙන්නේ නැත්නම් ඇලෙන්නේ නැත්නම් එයා මේ ස්පර්ශය තුලින් එයා ලාභ ලබන්නේ නැති ආර්ය පුත්‍රයෙක් එහෙනම් චෛතසික තුලින් එයා ලෝභ දේශ මොහ වඩන්නේ නැත්නම් ඒක තුලින් එයා ලාභ ලබන්නේ නැත්නම් එයා සිත කම්පණයටපත් නොකරපු ආර්ය කුල පුත්‍රයෙක් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියන මේ අටලෝ ධාමේ පළවෙනි ධාමම අපට ඇති මේ ලෝකේ සංසාරයෙන් එතර වෙන්න මේ කමඨානම සෑයේ සසර දුක නිවා ගන්න මේක චිත්තානුපස්සනාවක්. ඇයි සිත කම්පණයටපත් නොකර ඇස කන දිව නාසය සම අපි මේ නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරවන්න නම් මේ සෑම සංස්කාර ධර්මයක් එක්ක අපි ජීවත් වෙන්න නම් සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව අපිට තියෙන්න ඕනේ. ලාභ ලබන බව, ලෝභ වෙන බව, ඇලෙන බව, බැඳෙන බව අපි දැනගන්න සීය තියෙන්න ඕනේ. එහෙනම් මේ අටලෝ ධාමෙන් පළවෙනි ධාම කියන මේ ලාභය කියන ධාමෙන් නිදාස් වෙන්න කැමති ඒ ආර්ය උත්තමයා Taman නොදැනුවත්වම සතර සටිපට්ඨානයේ වඩන නිවන් මාර්ගයට එකම මාර්ගයේ ගමන් කරන භාග්‍යතුන් වහන්සේගේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අසකන දිවනාසයේ සමසිතෙන් එයා ලාභ ලබන්නේ නැත්නම් අලෝභය වඩන එහෙම නැත්නම් ලෝභය නැති කරන කිසිම දෙයක තුල ඇලීම ගැටීම නැති කරන අනාගාමි උත්තමයෙක් බවට පත්වෙනවා අභිනන්දන සූත්‍රයට අනුව සංයුත්ත නිකායේ එහෙනම් බලන්න අටලෝ ධාම අපිට පළවෙනි ධාමම අනාගාමි ඵලයට අපිට පත් වෙන්න ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා නමුත් වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාව අඩු නම් අවබෝධය අඩු නම්, කල්යාණ මිත්‍ර ඇසුර අඩු නම් මේ ලාභය තුලින් අනාගාමි වෙලා අරියත් මාර්ගයේ යන්න දක්ෂ නැත්නම් ඒකට අවවාද කාම්සාසන ලැබෙන්නේ නැත්නම් කමන්න සෝවාන් මාර්ගයට පිවිසෙන්න එහෙනම් මේ අටලෝ දාමෙන් පළවෙනි දාම සෝවා මාර්ගය අටලෝ දාමෙන් දෙවෙනි මාර්ගය දෙවෙනි පණිවිඩය සෝවාන් ඵලය එහෙනම් මේ විදිහට අරියත් බෝධියට වෙනකන් භාග්‍යතුන් වහන්සේ ධර්මකාරණා අටක් දේශනා කළසේක. එහෙනම් අපේ ජීවිතයේ අද ඉඳලා අපි අටලෝ දාමේ පළවෙනි දාම කමඨාණා කරගනිමු. ඒක භාවනාවක් කරගනිමු. අපි මේ ලෝකේ කිසිම ලාභයක් නොලබමු. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපි ලාභ සත්කාර ලබනවා වින්දනයක් ලබනවා මේකට වෙනත් වචනයක් දෙන පංචකාම විඳිනවයි කියලා ලස්සන දේවල් දකින්න කැමති මීරි දේවල් ශ්‍රවණය කරන්න කැමති සුවඳවත් දේවල් ස්පර්ශ කරන්න කැමති රසවත් දේවල් කකා ඉන්න කැමති ප්‍රියමනාප දේවල් ස්පර්ශ කරන්න කැමති අපි කැමති දේවල් ඉ타ගෙන ඉන්න කැමති. එහෙනම් මේ ආයතන අය තුලම මේ ලාභ ලබන මට්ටම තියෙනවා නම් එයාට පෘතුජනයි කියලා කියනවා මිත්‍යා දෘෂ්ටිකයයි කියනවා හේතුව අනිත්‍ය ලෝකයා විඳීමක් ලබනවා අනිත්‍ය ලෝකයේ වින්දනයට මුලා වෙලා එයා උම්මත්තකේ එහෙනම් සෝවාන් ඵලයට පත් වෙන්න කලින් අපේ මාර්ගයට පිවිසෙන්න එහෙනම් මේ තුල මේ වගේ මුලාවක් තියෙන බව දැනගන්න ඕනේ ඇසකන දිවනාසය සමසිත මේ නාම රූප ධර්මතාවය තුළින් වින්දනයක් ලබනවා පංචකාමයන් පිනවන ක්‍රමවේදයක් ක්‍රියාවලියක් නඩත්තු කරන බව දැනගත්තොත් ඇති එයා මාර්ගයට පිවිසෙනවා එහෙනම් බලන්න මේ පොට්ටස්ස ලෝක ධම්මේ කියන එකෙන් භාග්‍යතුන් වහන්සේ පළවෙනි ධර්මයෙන් මේ ලාභ කියන ධර්මය තුළින් අපිට සෝවා මාර්ගයටපත් වෙන්න මහා කරුණාව උන්වහන්සේ දේශනා කරලා අමාරයි අපගේ ජීවිතය තුළ අපි මේ අසකන දිව නාසය සමසිත මේ নানা ප්‍රකාර භෞතික වස්තු নানা ප්‍රකාර මානසික වස්තු මේවා තුලින් ඇතිවෙච්ච නාම රූප ධර්ම වලට බැඳිලා මේවා වින්දනය කරන මට්ටමක් මේ වින්දනය කරන වැඩපිළිවෙලක් මන් තුළ පවතින බව විතරක් ප්‍රත්‍යක්ෂ කරගන්න නවත්තන්න ඕනේ. ඒ කියන්නේ සම්මා දෘෂ්ටියක් තියෙන බව දැනගත්තොත් ඇති එයා මාර්ගයට පිවිසුණා. එහෙනම් ඒ ළඟ ඒ ධර්මය තමයි අලාභ කියලා කියන්නේ අලෝභය. එහෙනම් ලෝභය නැති කරනවා කියන්නේ කිසිම දෙයකට අවු වෙන්නේ ඒ කියන්නේ එයා පෘථජන ස්වභාවයෙන් නිදාසුණා. අලෝභය කියලා කියන්නේ කිසිම දෘෂ්ටියකට අවු වෙන්නේ ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙනා කියන්නේ එයා සෝවාන් ඵලයටපත් වුණා සම්මා දෘෂ්ටියටපත් වෙච්ච ආර්ය කුල පුත්‍රයෙක්. ඒ පුත්‍රයාගේ අසුර ඕන්නේ ඒ ආර්ය ශ්‍රාවකයා අපෙත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඇස් දෙකෙන් දැක්කත් ඇති මේ ඇස් දෙක ඒ තරම් වාසනාවන්තයි. සෝවාන් මාර්ගඵල ලාභියා දැකීම මේ චක්කු ප්‍රසාදය අනිත් පැත්තට කන පිට හැරවෙනවා. හේතුව ඒ තරම් වාසනාවන්ත දර්ශනයක් සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් මේ ඇස් දෙකෙන් දැකීම එහෙනම් බලන්න එහෙනම් මේ ඵලයටපත් වෙන්න මාර්ගයට පිවිසෙන්න සම්මා දෘෂ්ටියක් තියෙන බව දැනගනිමු. සම්මා දෘෂ්ටියක් තියෙන බව දැනගන්න ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින්ම මේ විඳවන ක්‍රමවේදයක් වින්දනය කරන පංචකාමයන් වලට ඇලුම් වෙච්ච ක්‍රමවේදයක් පවතින බව මේ ක්‍රමවේදය දීර්ඝකාලීනව සෑම තප්පරයක් තුළම ක්‍රියාත්මක වෙන බව විතරක් ප්‍රත්‍යක්ෂ කරමු ඒක විතරක් සැකන් රහිතව දැනගනිමු අන්න යා සෝවාන් මාර්ගයටපත් වෙච්ච ආර්ය උත්තමෙක් වෙනවා එහෙනම් තථාගතයන් වහන්සේ මේ මාමංගල සූත්‍රයේ තුලින් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියන ඒ තථාගත පණිවිඩය තුලින් අපට නිර්වාණ පණිවිඩයේ දොරටුව ඇරලා ඉවරයි මාර්ගයට පිවිසලා මාර්ගය ඇරලා ඉවරයි එහෙනම් මේ ධර්ම දේශනාව අපි කමඨාන කරගනිමු අද ඉඳලා මේක ಗುಣධර්මයක් වශයෙන් ආයතන අයතුලේ ලාභ ලබන්න නැතුව අපි තථාගතයන් වහන්සේගේ සරණ යන ಗುಣධර්මයේ වඩමු අද ඉඳලා මේ පංචකාමයන් ආයතන ආයතලෙන් වින්දනය කරන වැඩපිළිවෙල නවත්තන්න වින්දනය නොකර චිත්තානුපස්සනාවෙන් ඉන්න ඒ අවශ්‍ය කටයුතු අද ඉඳලා ක්‍රියාත්මක කරමු එහෙනම් මේක කමඨාණක් මේක භාවනාවක් මේක නිවන් පණවිඩයක් මේක ಗುಣධර්මයක් මේක පාරමිතාවක් එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ මා කරුණාව කොච්චරද කියන එක මේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති තුලින් අපි අවබෝධ කරගත්තා. එහෙනම් ඔබ වහන්සේලා හදින්දලා මේක නිවා මාර්ගයක් කමඨාණක් වශයෙන් වඩන්න, ಗುಣධර්මයක් වශයෙන් වඩන්න මොනම ශ්‍රාවක ශ්‍රාවිකාවා මෙතනට ආවත් ප්‍රශ්නයක් නැහැ. ලාභ ලබන්න නැතුව කටයුතු කරන්න. කවුරු අපෙත් එක්ක මොනම දේ කතා කරුවත් ලාභයක් ලබන්න නැතුව ශ්‍රවණය කරන්න. මිනිස්සු ව්‍යංජන 500 පූජා කෙරුවත් කිසිම රසයක් වින්දනය කරන්නේ නැතුව ලාභ ලබන්නේ නැතුව රසකාමය සුඛකාමය වින්දනකාමය ඒ රාජමජ්ජං කාම මේවා වින්දනය කරන්නේ නැතුව මේ ලාභ වලින් නිදාස් වෙලා වළඳන්න කවුරු මොනවා පූජා කෙරුවත් ආර්ය මා සංඝයාට බුද්ධ ප්‍රමුඛ පූජා කළා ඒක බව දැනගෙන මට අයිති නෑ සංඝයාටයි මේ දුන්නේ කියලා ඒකේ තියෙන වටිනාකම කියන ඒ ලාභය අත්හැරලා පිළිගන්නන්න එහෙනම් චෛතසික වලින් ලාභ ඇති වෙන ක්‍රමවේදය පරිස්සම් වෙන්න එහෙනම් මේ කමඨාන මේ තප්පරේ ඉඳලාම අපි වඩන්න ඕනේ මේ මොහොතේ ඉඳලා මේ සමයේ ඉඳලාම අපි තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ පිළිපදිමින් තිසරණේ සරණේ තුනුරුවන් සරණේ යන්න ඕනේ. අද ඉඳලා අපේ ජීවිතය අපි අලුත් කරමු. අද ඉඳලා අපේ මාන ජීවිතයට අලුත් අර්ථයක් දෙමු. අපි අද ඉඳලා ආයතන අයෙන් ලාභ ලබන්නේ අපි සැබෑ ශ්‍රමණය බවට පත් අපි වාග්යතුන් වහන්සේගේ සරණාගතය බවට පත් නිවීමේ පරිණිවිදේ පමණක් අපි පිණ්ඩපාත යමු යාචකයෝ වෙමු. අද ඉඳලා දොරටු හයෙන්ම අපි ලෝකෝත්තර ධර්මය යාචනය කරමු. අපි පිණ්ඩපාත කරගෙන මේ ආයතන අයම ලෝකෝත්තර ධර්මයෙන් පෝෂණය කරමු. එහෙනම් ලාභ අලාභ වේවා. මේ ලෝකෝත්තර ධර්මයේ මට සෝවා මාර්ගය බවට පත් වේවා. එහෙනම් අනාගාමි ඵලයට වෙනකන් යන්න මට මේක තුලින් කමඨාන් ලැබුණා. ධර්ම අවවාද අනුශාසනා ලැබුණා. එහෙනම් මම මේ පළවෙනි මාර්ගයට පත් වෙලා මම නවතින්නේ මේ පළවෙනි ධර්මය තුලින් මං අනාගාමි වෙලා අරියත් මාර්ගයට පිවිසෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් උප්පරිම වැඩ ගන්නවා එහෙනම් තථාගතයන් වහන්සේ අපට දේශනා කළේ සෝවා මාර්ගයට යන්න අපි අනාගාමි වෙලා අරියත් මාර්ගයට ගින් නැවතුනොත් භාග්‍යතුන් වහන්සේ කියනවා සාරිපුත්ත පිරිනුවම් පෑවේ නැහැ සාරිපුත්ත මේ සම්බුද්ධ ශාසනයේ අවසාන භික්ෂුව වෙනකම් සාරිපුත්ත ජීවමානයි හේතුව සාරිපුත්තගේ දක්ෂකම් මේ සංඝයා තුල පවතින තාක්කල් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව අන්තිම භික්ෂුව වෙනකම්ම පවතිනවා නම් ඒ ප්‍රඥාව තුළින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විද්ව ශාසනයේ වැඩ වාසය කරනසේක සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝකේදියා දැක්ක විදියට අන්තිම භික්ෂුව වනකන් දකින්න දක්ෂ නම් අන්න ඒ දකින දර්ශනය තුලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ ජීවමාන වනසේක එනම් ප්‍රඥාවේ අධිපති ඒ රාතන් වහන්සේලා විනය අධිපති රාතන් වහන්සේලා ධර්ම දේශනාවේ අධිපති රාතන් වහන්සේලා සියලෝම කෙනා මේ අටලෝ දාම තුලින් අපෙන් මේ ලෝකෙට පෙන්වන්න පුළුවන් අපි තුලින් මේ ලෝකෙට දර්ශනය වෙනවා අසෝමා ශ්‍රාවකයන් එහෙනම් ඒ උත්තමයන් වහන්සේලා මේ අටම ලෝක දාම තුලින් අපි මේ ලෝකෙට එළිදරව් කරමු. ප්‍රඥාව කියන්නේ මේකයි, විනය කියන්නේ මේකයි, ඉක්මීම කියන්නේ මේකයි, සීලය කියන්නේ මේකයි, සරණ යනවා කියන්නේ මේකයි, යාචකයා කියන්නේ මේකයි. එහෙනම් සෑම රාතන් වහන්සේගේම ගුණධර්ම අපි තුලින් ලෝකෙට පෙන්වන්න පුළුවන්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියන මංගල කරුණ තුලින් එහෙනම් අද ඉඳලා මේ ධර්ම කාරණාව අපේ කමඨාන අපේ චරිතය අපේ ಗುಣධර්ම අපේ ජීවිතය අපේ සිතවිල්ල අපේ කතාව අපේ දර්ශනය අපේ ශ්‍රවණය එහෙනම් ආයතන අයේම ක්‍රියාවලිය මේ ගාථාව බවට පත් වේවා සෑම මොහොතක් තුළම මේ ගාතාව මට සජ්ජායනා වේවා මා ජප කරන මන්ත්‍රය බවට පත් වේවා සෑම මොහොතක් තුළම මේ ගාතාව නැවත නැවත සී වේවා මාගේ සියලෝම අඩුපාඩු මේ ලබාපු මිනිසත් භවය තුළම නිරෝධ වේවා අරියත් බෝධියටපත් වෙලා තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල පිරිණිවෙන්න මේ ගාතාව කමඨාන නිර්වාණ පණිවිඩය මේ අටලෝ දාමේ පළවෙනි ධර්මතාවය ඒකාන්ත වශයෙන්ම හේතු වාසනාම වේවයි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි